ඊට පස්සේ අපි අර නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්‍රහ ඥාන සම්මස්සර ඥාන අවස්ථාවේදී විස්තර වෙන තීත්‍ය විසුද්ධිය වශයෙන් උත් මේ සම්මාදිට්ඨිය තව ටිකක් ඉදිරියට යනවා. මේ ආකාරයෙන් මේ සම්මාදිට්ඨියේ පරිණාමයක් එහෙම නැත්නම් මේරීමක් විපරිණාමයක් මේ යෝගාවචරයේ චරිතය තුළ සිද්ධ වෙනවා ඒක මේ එක ජීවිතයක සිද්ධ වෙනවද එහෙම නැත්නම් දිගින් දිගට සිද්ධ වෙනවද කියන එක පුළුල් ලක්ෂණ සලකා බලන්න ඕනේ. ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මේ ජීවිතයේදී කෝලිත පරිබ්‍රාජක වශයෙන් අසජි ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ" කියලා යම් ලෝකයේ පවතින ආ ධර්මතාවයක් හට ගැනීමට හේතුවක් තියනවාද සරුවචන් වහන්සේගේ ඉගැන්වීම අන්නේ හේතුව දිහාවට යොමු කරවීමයි කියන කියනකොටම උන්වහන්සේට අර කියන සෝවාන් මාර්ග ඥානය එනත සම්මාදිට්ඨියේ ආපසු නැවත නොවෙනා විදිහේ ප්‍රධාන වෙනසක් ඇති වෙනවා.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 නිතරම සීලයෙන් අනුග්‍රහ කරන්න ඕනේ වෙන විදිහට සාමාන්‍යයෙන් කියනවා නම් සීලය අදි සීලයක් පාටපත් කරමින් පත් කරමින් අලුත් සජා කරන්න ඕනේ. ඒ වගේම සුතයෙන් සුතෙන් කියන බණ ඇහිීමෙන් දැන් කාලේ හැටියට කියනවා නම් හොඳ පතපත කියවීමෙන් තමන්ගේ සුතමය ඥානය නැත්නම් මූල ධර්මමය ඥානෙ හැම වෙලාවෙම පනවඩලා දෙන්න ඕනේ.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 අනු ආසව ධර්ම මේක ආසව ධර්ම කියලා දැකීමෙන් පමණ සෝවාන් වෙන්න පුළුවන්. ඉතින් කෙරෙකුට එනම් කියන බල මේ දැකීම තමයි භාවනා කරන්න කියලා නෑ. ඒ සබ්බාසව සූත්‍රයේ මේ ක්‍රම හතෙන් අන්තිමටම කියලා කියනවා භාවනා පහක්බ්බ කියලා එක්කක් තියෙනවා සෝවාන් වෙන සඳහා කළ යුතු නෑ.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 ඒගොල්ලෝ දෙවියන්ාසිගේ අවසන් කියනවා. Hindu ආගම දේව නිර්මාණය සහ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය දෙකම පිළිගන්නවා. සර්වචන්නාංශය එකෙන් දේව නිර්මාණවාදී ප්‍රතික්ෂේප කරලා කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය විතරයි පිළිගත්තේ. ඒකෙන් තියෙන්නේ කළ කළ දේ ඵල ඵල දේ කියන හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙයි කියන්නේ.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 මේකෙදි පසු කාලීන අටුවාචාන් වහන්සේලා කතාවක් කියලා තියෙනවා මෙතන බෞද්ධ භාවයේ සඳහා මතක් කරන්නේ මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කවදාකවත් ਸਰවචනාංශේ පහළ වීම නිසා පහළ වෙච්ච දෙයක් නෙවෙයි මේක ਸਰවචනාංශේ කෙනෙක් නැති වුණත් ලෝකේ තියෙනවා කියන්නේ ਸਰවචනාංශේ මහබෝසතාණන් වහන්සේටමක් විදියට පෙරම් පුරන කාලේ මේ සම්මාදිට්ඨිය සහිතයි ඒ බුදු කෙනකින් අහලා නෙවෙයි ඒ නිසා මේ සකම්මසගත ඥාන සම්මාදිට්ඨිය ශාසනයක් තියෙන කාලේ පමණක් තියෙන එකක් නෙවෙයි නැත්නම් සරුවචනසිකේ නිර්මාණයක් නෙමෙයි සරුවචනසිකේ ඉදිරිපත් කිරීමකුත් නෙවෙයි.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 ඒ කච්චේ කවදාකවත් වෙන කෙනෙකුට බයක් දෙන්නේ නැහැ. තමන්ට අනාගතේ බය විසිදුන වැඩ කරන්නෙත් නෑ. ඒක නිසා තමන් මෙවැනි මට්ටමකටපත් වෙලා කියනවා. එහෙව් කෙනාට හම් වෙන ලාභේ තමයි සීලවන්තයාට හම් වෙන ලාභේ තමයි හිතේ විපිලිසර ගතිය අඩු වෙන එක. අවිප්පටිසාරත්ථාය පෝආනන්ද කුසලානි සීලානි කියලා සර්වචන්සේ දේශනා කරනවා කුසල සීලයක් සහිත කෙනාට.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 ඊපුවට පස්සේ ඒකේ තියෙන ප්‍රබහසරය දැක්කට පස්සේ කවුරක්වත් තුච්ච පහත් අඩුවට පෙළඹෙන්නේ නැහැ. පෙළඹෙන්නේ අර පිට තියෙන කුණ නිසා. නමුත් ඒ කුණ කපනකම් පිට තියෙන කුණ කුණ සමථ විපස්සනායෙන් කපනකම් මේක ඇතුලේ දඹරත්තන බව පේන්නේම නැහැ. ඒකයි ඔය සේරි වහන්සේ ජාතක කතාවෙන් පේන්න තියෙන්නේ. ඒ සේරි වහන්සේ ජාතකයේ ඉස්සලා ගිය කක්ෂපුට කියන වලලු වෙලෙන්දා යනම සද්ද ඇහිලා අත්තම්මයි මිනිබිරි ඉන්න ගෙදර මිනිබිරි පොඩි කෙල්ල අනන්ත පටන් අර ගන්නවා මට වලලු ඕනේ කියලා. ඉතින් අත්තම යන්තම් ගැට ගහගෙන ජීවත් වෙන්නේ මේ දරුවට වල්වසන් දෙන්න සල්ලියක් නැහැ.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 ඉතින් අපි අදහන්නේ කක්ෂපුටවද එනිසා සේරි වාණිජ කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. අපේ මුළු ජීවිතේටම අපි අදාළ තියෙන කක්ෂපොට තමයි. අසපුරුෂෙක් ඇවිල්ලිවලා අපි බින්දුවට බසලා අපි ළඟ අපි මේ අපේ මේ වටිනා ජීවිතය කාම සැපයකට රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ බලන්න, රස බලන්න, පහස ලබන්න දෙයකට මුළු ජීවිතය ගත කරලා අදුගාන බණ භාවනා කරගන්නත් වෙලාවක් නැහැ කියන තරමට අපි හිත තර්ක කරලා අපි හිත මෙත්තහි කරලා අපි හිත මාලකඩ කච්ච කාවලා අපි හිත කච්චල් කරවලා මේක තුච්ච කරලා කියන්නේ. නමුත් සමථ සමාධිත්‍ය විපස්සනා සමාධිත්‍ය මේක පහුරු ගාලා බැලුවොත් විනිවිද දක්ලා බැලුවොත් මේක ඇතුලේ තියෙන ඒ දඹරත්තරම දැක්කනම් මනුෂකමේ වටිනාකම දැක්කනම් අර පිට වශයෙන් කාය කාගෙත් මලකට කාලා තිබුණාට ඒක වෙනස්කම් තිබුණාට ඇතුලේ දැන් තනි දඹරත්තරම කියන්නේ. ඔය දකින්නකන් තමයි මේ සේරම ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ආසාවල් තරහවල් තියෙන්නේ.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 මේ දෙකම පුදුමාකාර අහඹයක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටි කියන යම් කිසි කෙනෙක් කොයි වෙලාවක සම්මාදිට්ඨියට එන්නේ කියන එක මොනම තාලකින්වත් කාටවත් කල්ලාතෝ කියන්න බෑ. ඒ වගේම මාර්ග සම්මාදිට්ඨිය ඵල සම්මාදිට්ඨියට කොයි වෙලාවෙද මාරු වෙන්නේ කියන එකත් ඒකත් ඒ වගේ. ඉතින් ඒ දෙක පමණක් කරන කතා කරොත් සම්මාදිට්ඨිය තියෙන වෙනම ලකුණු වගේක්. මේ අතරමැද තියෙන සම්මාදිට්ඨිය බැලුවොත් එමේ තියෙන ක්‍රමානුකූල වර්ධනය. ඒ නිසා ඕනම සංකල්පයක් ගත්තොත් සාසනේ මෙන්න මේ වගේ අර්ථකතනෙදී හැකි විවිධ පැතිකඩවල් තියෙනවා. ඒ පැතිකඩවල් එකක් අල්ලගත්තොත් ඉච්ඡින් කරත් ඇදලා තමයි යන්නේ. එතකොට ලයින්මන් සවුත් විච් වාහනයක් වගේ කුරේ ගෙවිලා වගේ භාගයට ගොනා යන්නේ අඩමාණයට තමයි.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 ගියාට පස්සේ මයිලඟට මැලේසියානු කෙනෙක් ඇවිල්ලා කිව්වා ඉන්නවයි කියලා හාමුදුරු කෙනෙක් ඒ හාමුදුරුගාය කියලා බණ හතක් අහනකොට සෝවාන් වෙනවා දැන් ඉතින් කියලා. ආ මං කොච්චි එහෙම නැතිනම් කොච්චර වටිනවද කියලා. බණ හතක් අහනකොට. ඊට පස්සේ බලනකොට මට අර පණිවිඩ දීපු මැලේසින් කාර්යයක් ගියා.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 ඊපස්සේ මම අර පාවොත් පරිවර්තනය කරනකොට අග්ගඤ්ඤ රහම්දුරන්ට කිව්වා යා ගුරුම ජාතිකයා මෙන්න මෙහෙම වැඩක් වුණා මොකද කියන්නේ කියලා. අයියෝ ඔය ක්‍රම කීපයක් තියෙනවා කවුරු. එකක් කිව්වා ඔය බණ හතක් දවස් හතේ අහනකොට සෝවාන් වෙන වැඩ පිළිවෙලක් තියෙනවා කියලා. තව එකක් තියෙනවා සීරියස් එකේ බණ 30ක් තියෙනවා මාසයක් අහන සෝවාන් වෙනවා.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 ලෙඩේ දන්නේ නැත්නම් අපි දෙන බෙහෙතෙන් ගාක් වෙලාවට සංකීර්ණතා මතුවෙනවා. ඒක නිසා Taman තුලින්ම ප්‍රශ්න මතුවලා Taman තුලින් උත්තර දෙන වෙලාවලුත් තියෙනවා. මේ වගේ ප්‍රයෝජනෙයි සලකලා ප්‍රශ්න අහන වෙලාවකුත් තියෙනවා. ඇත්තට මේ මහා වේදල සූත්‍රයේදී ප්‍රයෝජනෙයි සලකලා නෙවෙයි ප්‍රශ්න අහන්නේ. මොකද කොට්ටිත ස්වාමීන් වහන්සේත් ඒ වෙනකොට රහත් වෙලා සාරිපුත්‍ර සාංශිත් රහත් වෙලා. ඒ නිසා මෙතන අදහස් පිරිසුදු කර ගැනීමක් මිස මූලික ප්‍රයෝජනක් නෙවෙයි. අපි ඒකෙන් විශාල ආනිසංසයක් ලබනවා මේ කටයුතු මේ මේ සාකච්ඡාවෙන් හම්බෙච්ච පසුපසපල නිසා. ඒක නිසා මේ අනුගහිත සූත්‍රය දක්වලා තියෙන ක්‍රමයට අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ භාවනා පෙතර වැටුණාට පස්සේ.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 නමුත් හොඳයි වඩා හොඳයි දෙකම තියෙද්දී මම මේ හොඳත් හොයාගත්ත විශාල නරක කොටක් අතහැරලා ඒ නිසා මම මේ හොඳ රැක ගන්න ඕනේ කියලා කියනවනම් අසත්පුරුෂයි. මේක තමයි භාවනා විදී අපි විපස්සනාදී විශේෂයෙන්ම හැම වෙලාවෙදීම අවස්ථාවාදීව අර ඊයේ අපි කතා කරා වගේ මූල කර්මත්තාන හිත දාගෙන ඉන්නකොට ඉස්සල්ලාම සාමාන්‍ය මූල කර්මත්තානේ මූණට මූණ දාලා තියාගෙන ඉන්නේ.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 හොඳට තේරුම් ගන්න ඕනේ දැන් අරමුණ හිතයි මොනට මොන දාලා තියෙනවා එnde ende ende අරමුණේ විපරිණාමය ඒකේ ඕජාව ඒකේ ධර්ම රසය වැටෙනවා නම් හැකිතාක් සමීපෙලා බලනකොට ඒ හිතයි අරමුණයි දෙක එකතු වෙනකොට නාම ධර්ම සාරූප ධර්ම අතරයේ සම්පාත වීම වෙනකොට තමයි මේ විපස්සනාව කියන එක පටන් ගන්න.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 ඉතින් මේක සුත්තමේ ඥාන තියෙන කෙනාට ඒක ලේසි. ඒ වගේම මේක අත්දකලා තියෙන කෙනාට ඒක ලොකු පිටාදාරයක් වෙනවා. ඒක ලොකු මේ ගමනට හැරමිකයක් වගේ වෙනවා. ඒ ඒ කියන සංක්‍රමණයට වෙනසට ලෑස්ති වෙන ලෑස්ති වෙන පෙර ලකුණු ඉතාමත් වැදගත් වෙනවා යෝගාවචරයට.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 ආලයුත් පැත්ත තමයි මේ විදිහට එකම අරමුණක් assume වෙලා ආස්වාද ප්‍රසවාස දෙක වෙනස නැති වෙගෙන යනකොට මේ වෙලාවට මේ හිතට කම්මැලිකමයි නීරස ගතියයි සැකයි පාළුවයි හයිය කොස්පරන්න කියන ගති යෝජනා වගේක් එන්න පටන් ගන්නවා. අන්න ඒවා අතහරින්නත් ඉගෙන ගන්නවා. නැත්නම් ඒවට ප්‍රයෝගයෙන් මෙනෙහි කළ ඒවා පැත්තක දාලා හැකිතාක් දුරට මේ තුනී වෙමින් පවතින නොදැනෙමින් පවතින ඉබේම යාළු වෙලා පවතින ආනාපානට අනුග්‍රහ කරනවා කියන එක අර කලින් කිව්වාගේ දැනගෙන කියන කෙනෙකුට නම් හිතා ගන්න පුළුවන්.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 ඒක ප්‍රතිෂ්ඨාවක් ලබන තාක් කල් මේ විඥානයට අපි කියන පෘථග්ජනය කියලා. භාවනා කරලා අපි ඇත්ත එක වාගෙන සද්ද නැත්තරට ගිහලා කාද රස නැති කරලා පහස වශයෙන් තියෙන ආනාපානෙත් ගෙවම් කරාට පස්සේ දැන් විඥාණයට ප්‍රතිස්ථාව ලබනද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම නැති වෙනවා.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 ඉතින් ඒක බුදුහාමුදුරුවෝ කියනවා. ඊට පස්සේ මාගද්ද පිටපදින. වරන්දට පස්සේ වායගන්දී උදේන් රජුගේ අග්‍රමහේසිකාව බවටපත් වෙනවා. පත් වෙලා බුදුරජාණන් වහන්සේ උදේනපුරයට ගිය වෙලාවේදී පින්ඳ පාතකට යන්න බැරි වෙන විදියට කුලීහේ වායන සල්ලි ගෙවලා බන්නවා. කිසිම සංඝයාදනකට එළියට බහින්න නැහැ. පින්ඳ පාත ලැබෙන්නේ නැහැ යන යනසට බයි. පස්සේ ආනන්ද හැඳුරන්න හරියට හිතර කනගාටු ඒ නිසා ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි වෙන වෙන නගරයකට යන් වෙන ගොදුරු ගමක් හොයාගමු. ඒක බුදුහාම කරන මොකද කියලා. අයි ස්වාමීන් වහන්සේ අපිට බැන්නට ගන්න ඔබ වහන්සේලත් බයින. ඔබ වහන්සේ ගෝලිය නිසා අපටත් බයින.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 ලෝකයේ තියෙන රස හඳුනන්නේ නැහැ. ඒ වගේම අපගබ්බයි බෝ කිරීම පිළිබඳව සර්වචන්සික කිසිම ධෛර්යයක් උදව්වක් නැහැ. ආදි වශයෙන් ගොඩාක් පණියක්. ඉතින් ඒක බමුණෙක් මේකටම ලැහැතිලා කට උල් කරගෙන සර්වචන්සි ළඟට යනවා. ගිහිල්ලා සර්වචන්සි කියන වචන දෙකෙන් තුනම තේරෙන පටන් ගන්නවා සර්වචන්සගේ ගතිය දේවල් වලට උපේක්ෂා කරන එක මිසක් කිපිලා වැඩ කරන එක නෙමෙයි. ඒ කියන්නේ රසාස්වාදේ නෙමෙයි. ඇලි ගලි වාසේ නෙමෙයි. පුළුවන් තරම් දුරස්තව මධ්‍යස්තව උපේක්ෂා වෙන එකයි කියලා ගරුචනක ඉගෙනීම. ඒකට අර බහුණා පුළුවන්තර බයිනෝ පෙරපින් කළ ලැබපු මනුසාත්ම භාවයේ මේ රසාස්වාදේ නැත්තම් මොකද ජීවත් වෙන්නේ? ඔය කවුරු බැන්නත් ස්තුති කරත් කරබනින්න ඕන නම් ඒකත් ලෝකයක් ඈ. යවොත් ගහන්න ඕනේ බැන්නොත් බනින්න එච්චරයි. ආදි වශයෙන් කියලා බයිනෝ බයිනෝ බයිනෝ බයිනෝ දිගටම සරුවත් කරනවා. මේ සරදැසේ බොහෝම මධ්‍යසයෙන් ඇටි වෙනකන් හිටියා. බැලලා බැලලා බැලලා ඉවරනකන් ඉඳලා. ඉතින් බමුණෙන් අහුව ඉවරද කියලා. එතකොට බමුණ ඉවරයි කරපස්ස මම උඹේ ප්‍රශ්නයක් අහන්න මට අවසර දෙනවා. ඉතින් බුදුන් අර බමුණගේ බැනපු නිසා බුදුහමර කර්ම හිටුනට ආහොඳයි. එතකොට බමුණෙන් අහුව උඹ උඹේ බැමිණිත් එක්ක එකතු වෙලා රසමස උලක් හදාන සුදකින් වහගෙන ඒක අරගෙන උඹ යනවා උඹේ දුර බැහැර ගමනක ඉන්න නෑදෑයෙක් හම්බ වෙනවා. ඉතින් නෑදෑයෙක් කියලා ගෙදර බලනකොට ඒ නෑදෑය ගෙදර නෑ දොර වහලා ගිහිලා. එතකොට ඔබ මොකද කරන්නේ මේ ගිනිච්ච මේ සුද නැත්නම් මේ ටැග් දොර පිළකට තියලා ගෙදර එනවද? එහෙම නැත්නම් ඔබ ආපහු අරගෙන යනවද කියලා. ඉතින් බමුණක් වෙනවා මේ ගෙදර මිනිස්සු කොහෙ ගියාද දන්නේත් නැත්නම් කවදා ඉන්නේ දන්නේ නැත්නම් ඒක ඉස්සරහ දොරකට තියලා එන ගතියක් ඇත්තේ නෑ මම ගෙදර අරගෙන යනවා. ඊට පස්සේ කිව්වා ගෙදර ගිහලා මොකද කරන්නේ? ඊට පස්සේ මම බැමිණිත් එක්ක ඉතින් බෙදාගෙන කනවා කියලා. ඒතර බුදුහාමර කොඹ මේ ඇවිල්ලා කතා කරපුව මේ ගෙදරත් කවුරුත් නැහැ. ඔබ ගෙනාවට ගෙන අරන් ගිහලා බැමිණිත් එක්ක බෙදාගෙන කාපන් කියලා. ඒක තමයි විපස්සනා අනුග්‍රහිතය කියන්නේ මේ සාමාන්‍ය ලෝකේ කටයුත්තක්.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 වේදනාවට වෙන එකට සංඥා සංකාර මතු නොවෙන්න ඉඩ තියෙනවා. සංඥා මත වෙන එකට වේදනා සංස්කාර මත නොවෙන්න ඉඩ තියෙනවා. සංස්කාර ඉස්මතු වෙන එකට වේදනා සංඥා මත වෙන්න ඉඩ තියෙනවා. කලව මත වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේක Taman හිතා ගන්න ඕනේ. හරියට තුන්කොළ තුල් බිල්ලක් ගන්න සොහනට ගිහිල්ලා කොට්ටෝරුවක් අන ගහන ගිහිල්ලා හොඳට මතුරනකොට තුන්කොළ තුල් බිල්ල නැගිටලා විලිස්සගෙන දත් එළියට දානකොට නැත්තම් දිව එළියට දානකොට ඒක තමයි මේ මන්ත්‍රයේ තියෙන තෙද. මන්තරෙත් තෙදයි නම් එබිල්ල නැගිටින්න ඕන. නැගිටලා දිවෙලියට දානසර මේ කටරිය මොකද කරන්නේ? දිව කපාගෙන ඒ මස් කැල්ලෙන් තමයි ඔය අඳුර හදාන්නේ. ඉතින් බිල්ල නැගිටලා එනකොට දුවන්න බැත්තොත් මොකද වෙන්නේ? බිල්ල එනවා කියලා කපුවා මරලා කනවයි කියලා කියන්නේ. නිසා යන්න ඕනේ මන්තරේ හරිනම් බිල්ල නැගිටිනවා. බිල්ල කියලා කියන්නේ තුන්කොළුදුල් මිනිය නැගිටිනවා. ඉතින් ඒ වගේ කායන ප්‍රශ්නාවේදී ආශ්‍රව ප්‍රසාර සංසිද්ධිය වඩ පස්සේ බුද්ධ මන්ත්‍රේ හරිනම් එක්ක සංඥා එක්ක වේදනා එක්ක සංස්කාර මතු වෙන්න ඕනේ.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 මට තරම් නොවන විදිහට මට නිදිමත මත වෙයි ආදි වශයෙන් අපි ඇත්තට මේ ලාවට මත වෙන දෙයට පණ බැවීමක් තමයි කරන්නේ. ඉතින් ඒකට පිළිබඳව කතා කරනකොට මම මතකයි ඔය මචන් තායිලන්තයේ ඉපේ බුද්ධදත්ත ස්වාමීන් වහන්සේ සඳහන් කළ තිබුණා. චිත්තපටි ශාලාවක රීදි tire විශාල දියැලක සේයාරුවක් එහෙම නැත්නම් අපිට කියනවා චර්ණ චිත්‍රයක් පෙන්නකොට ඒ කොච්චර වේගෙන් දියැල ගැලුවත් tire පෙඟෙන්නේ නැහැ කියන.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 කරනවා වගේ සැපදායකයි. සමහර වෙලාවකට පාලනය කරගන්න බැරි එක එක පැත්තවල එක එක විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. සමහර වැදෙන්න පැද්දෙන්න පටන් ගන්නවා. සමහර නැමෙන්න ඇකිලෙන්න පටන් ගන්නවා. ඉතින් මේකෙදී හොඳට පේනවා මේ කය අපි නිකන් ෆොටෝ එකක් ගන්නකොට හොඳට පෝස් කරගෙන පොඩි පුම්බගෙන හිටියට භාවනා කරන්න ගියාට පස්සේ මේක වැක්කෙනකොට තියෙනවා මේක කිසියම් පාලනයක් අපේ ඇතේ නැහැ.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 කීර්ති ප්‍රශංසා ලබන්නද? නැත්නම් රට්ටු භාවනා කරන හින්දාද? නැත්නම් මේ ලෙඩ රෝග සනීප කරන්නද? කොයි දෙයකට ගියත් පටපරල ගිනිනවා. මතක තියාගන්න ඕනේ වතුරපල වශයෙන් මොකක් ලැබුණත් අපි කරන්නේ නිවන සඳහා නම් මේ යෝගාවචරයට ඊතරදී අර බීතව අර විපස්සනා අනුග්‍රහිතය කරගන්න පුළුවන් වෙනවා. කොයි කොයි බුරුකෝලම් පාවත් මොනදී ආවත් ඒ සේරම එන්නේ යණ්ඩයි. අර රිදී තිරේ දැක දියල්ල වාගේ. අර රිදී තිරේ ඇතිවෙච්ච ගිනි කන්ද වාගේ. ඒක රිදී තිරේ පොඟවන්නෙත් නැහැ, පුච්චන්නෙත් නැහැ. හැබැයි පෙඟ වෙනවා, පිච්චෙනවා ඒ දේට ආස කළොත්. නැත්තම් ඒ දේ ඉපයි කියලා කිතුවොත්.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 ඒ වාගම ඒ තර්කයේම ඉඳලා යෝගාවචරයේකට නෙමෙයි නැත්තම් මේ බාහන භාවනා කරන වාද කරන්න පුළුවන්. ඕක කරන්න පුළුවන් දෙයක්ද? සාමාන්‍ය ලෝකේ ඉන්නකොට දැක්කට නොදැක්කා වගේ ඉන්න පුළුවන්ද? අහුණට නැහුණා වගේ ඉන්න පුළුවන්ද? නැත්තම් දිත්තේ දිත්ත මත්තම් කියන විදිහට ඇහිල ඇහිල මතින් නතර කරන්න පුළුවන්ද? සුත්තේ සුත්ත මත්තම් කියන විදිහට දැක්ක දැක්ක පමණින් ඇස ඇහුව ඇහුව පමණින් නතර කරන්න පුළුවන්ද කියන එක හිතා ගන්න බෑ මොකද අපි මේ සංසාර පුරාවට කෙරුවේ දැක්ක දේවල් අල්ලබදා ගන්න. මම කියා ගන්න මගේ කියා ගන්න. අහපු දේවල් අල්ලබදා ගන්න.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 ඒ නිසා එහෙම නොවෙනවා නම් මේ කම්පියුටර් දැන්නම සෝවන් වෙලා තියෙනවා. කොච්චර බනහනවද? අනේ කවදාකවත් කම්පියුටරේට එහෙම කො. ඒ වගේම තමයි අරයාගේ බන හොඳ නෑ මෙයාගේ බන හොඳ නෑ කියලා කම්පියුටරේ වචනයක්වත් කියන්නේත් නෑ. ඉතින් කම්පියුටරේට ඔක පුළුවන් නම් කනටත් අනිවාර්යයෙන්ම පුළුවන් කියලා බුදුහාමුදුරු කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි.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 අපි චේතනාව පහළ කරලා තියෙනවා. එතකොට තමයි මේ හිත ඇහි පදිංචි වෙන්නේ. ඒක චිත්ත වීදියක් ගැන විස්තර කරනකොට කියනවා බලංග උපච්ඡේද බලංග චලන පංචද්වාරා වජ්ජන සම්පටිච්චන සම්තිරණ වොත්තපන කියන. එතන ඉන්න වෙලාවේදී දැන් පයෙන් එන අත්දැකීම තියෙනවා. නමුත් ඒක ඒකාකාරයි.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 ඊට පස්සේ ඒක ස්ථාපනය කරන රබර් සීලයක් ගහලා මම ස්ත්‍රියාවක් දැක්කා මම පුරුෂයෙක් දැක්කා කියලා. ඉතින් මේක මේ චිත්තක්ෂණ හතරකට මේකමද බන්ධන්න වෙන්නේ. නමුත් ඔය අභිධර්ම ක්‍රමයේදී මේක පෙන්වයි කිය පේන්න තියෙන්නේ පයේ තිබුණ හිත ඇහැට කැඩෙනවයි කියලා කියන්නේ එක සැරේ වෙන එකක් නෙවෙයි.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 පරණ චිත්ත සංකාරවලට ප්‍රතික්‍රියා කරන්න ගත්තාම ගැඹුරු සංකාර හදනවා කියලා මම අහලා තියෙනවා. ඒක බලන්න ගැඹුරු සංකාර හදනවා කියලා තමයි. තමන්ම තමන්ගේ සිතේ අනුශේඛලයසත් එක්ක ගැඹුරු සංකාර හදනවා කියලා ගෝයින්කාගේ ටොක්ස් වල මම අහලා තියෙනවා. නැවතත් ඒක පිරිසිදු ප්‍රකාශ කරන්නේ.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 පස්වෙනි ප්‍රශ්නේ කියනවා එක සැරයයි එක වාරයයි උත්සාහ කරන්න පුළුවන් නේ වැරදුනොත් අර 60න් 30ක් අබව ගෙවන්න. ඉතින් මේ වැඩ පිළිලක් තියෙන නිසා ඉතින් පළවෙනි ප්‍රශ්නේ කොහොම හරි කරලා දෙනවායි මල. අතින් හරි දාලා සරුපයක් පහළ දෙනවා. බල අහන දැන් දෙවෙනි ප්‍රශ්නේ ගන්නවද? ඉතින් සෙනග ඉස්සරහින් තා ගන්න නැතුව බෑනේ හා කියලා. තුන් සැරයක් උත්සාහ කරන්න පුළුවන් අනසාර පොඩි ක්ලූ එකකුත් දෙනවා. ආයෙත් රුපියල් 30ක් අපේ. 45. දැන් ඊහල ඊගා ප්‍රශ්නේ තුන් සැරයක් උත්සාහ කරන්න පුළුවන් විනාඩියක් අතර උත්තර දෙන්න ඕන බැරි වුණොත් 45න් භාගයක් ගවන්න ඕන. ගන්නවද නැද්ද? දැන් කිසිම කෙනෙක් අර ටික අරගෙන ගෙදර යන්නේ නැහැ දිසෙන කිසෙන්ද ගන්නවා. ගන්නවා කියවට බොහොම කලාතුරකින් කෙනෙක් තමයි උත්තරේ දී ගන්න හම්බ වෙන්නේ. අන්තිම එක එක සැර උත්සාහ කරන්න පුළුවන් නේ. මෙච්චර තප්පර ගණක් අතර දෙන්න ඕනේ. එහෙම කරන්න බැරනොත් තිබුණකින් භාගයක් ගන්න. විපස්සනා වෙදිත් ඔච්චරම තමයි. සීලක් රකපන්, රැකෝ සමාධිය දෙනවා. සමාධිය රකපන් එතකොට විපස්සනාට ඉඩ දෙනවා. ඒක වරද්දාගත්තොත් සීලෙත් කැඩලා යන ඉඩ තියෙනවා සමාධියත් කැඩලා යන තියෙනවා සතියත් නැහැ සමාධියත් නැහැ හරිෂෞත් හරියන්නේ නැහැ භාවනාව කියලා හිතක් පැතිලා එහේ මේක තියෙන්නේ කාගෙන යන ඒ කියන්නේ කාය ජීවිත নিরপেক্ষව කාගෙන යන ගමනක් එnde end end end අභියෝගශීලී ගමනක් තියෙනවා එහෙම නැත්නම් මේ සෙල්ලක්කාරයි හරිම විප්ලවීයයි මම ඉතින් ඔකට මගේ කටවල නැති නිසා මම කියන්නේ ඕකට ගෑනු හිතෙන් බෑ කියලා.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 ඉතින් මේ කාලය පුරුදු කරනකොට අර පුරුද්ද නිසාම අමාර විට කාර්යයන් ඉද තියෙනවා. හරි ගියොත් අකාලිකව ප්‍රතිඵල දෙනවා. එතනදීම තේරෙනවා වෙනදා යකඩට ගහනකොට රින් ගාලා ශබ්ද යනවා. දැන් චලයකක්ගේ යකඩයක් වගේ කංශ බණ්ඩයක් වගේ කංශෝ පහත යත කවුරු මොන જાති කිව්වත් බීජය කියන වෙනා ගායනා.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 ඒ වෙලාවට සතියට තමයි අහුවෙන්නේ මොකක් කියලා සවන්නස් ඒවා අපිට සිත ඉන්ස්ලයිසින් කරනවා කියන එක කරන්න අපිට අවස්ථාවක් තියෙද අපිට අපේ සිතේ තියෙන වේගය ඉස්තාරම වැඩි නිසා වස්තරක් අපි දැනගන්නේ දක්මාන වෙලා වුණාට පස්සේ සතියට අහුවෙනවා හැබැයි ඉතින් ඒකට මොකද්ද හොඳම උපකාර ඔය කියප එකේ පොඩ්ඩක් උත්තරේ තියෙනවා මම කරන මම උත්තර දෙනකොට තේරෙයි මම තේරුම් ගත්තද කියලා සත්‍ය හොඳටම සාමාන්‍ය ගමනදී පිහිටපු කෙනාට තමයි හැරෙනකොට තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කරන්න පුළුවන් ඒ මේ වෙලාවේ හිතවිලි තියෙන වේදනා සහිත හිතක් නම් ඒ සත්‍ය මදි හැරෙනකොට වෙන සූක්ෂම දේ අල්ලගන්න.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 නමුත් පයේ සංනිවේදන් නැතුව නෙවෙයි. ඒ නිසා මට දැන් හරි කමන්නේ හිත පශ්චාත්තාප කරගන්න බෑ මම පයේකට යනවා කියලා ගත්තොත්. හර තේරෙන පටන් ගන්නවා රූප විචිත්‍ර වුණාට සද්ද වලට හිත ගියාට ඒ වෙනකොටත් ඕනේ නම් පයේ තියෙන ටච් එක තියෙනවා.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 ඒක අදහන් නැත්තම් අදහන් නැත්තම් ඉතින් ප්‍රයෝජනයක් නැහැ. අදහගෙන වැඩ කරන්න නම් මුලින් මුලින් ගන්න ඕන ගැමටික් ගන්න ඕන. සීලේ තියාගෙන සමාධිය තියාගෙන එන දෙයට මම ලෑස්තිලා ඉන්න ඕනේ කියන අර එළඹ සිටි ගතිය නිතරම මේ ෆෝම් එකේ තියෙනවා. නැතුව කරන්න බෑ.